යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් අපේ ජීවිතය සුවපත්භාවයට පත් කරගන්න අවශ්‍ය කරන ධර්මයේ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මෙහිදී අපි උපරිම වශයෙන් උත්සාහ කරන්නේ ප්‍රායෝගිකව ප්‍රායෝගිකව කරන්න ඕන දේ පිළිබඳව සාකච්ඡා කරන්නයි. ධර්ම කරුණු එකතු කරගන්නවා වගේම අපේ ජීවිතයට පැහැදිලිවම කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කර ගැනීමයි මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන දේ. වීරය සම්බොජ්ජංගය ඇති කරගන්න වීරය කියන ඇතුළෙන්ම නැගෙන්න ඕනේ අපේ සිත ඇතුළෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ වේගය වර්ධනය කර ගැනීම සඳහා ඒ වර්ධනය කරගත යුතු වෙනවා මොකද ඒක අවබෝධය සඳහා හේතු වෙන පංචපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපේ සිතෙන්ම දැන ගැනීම සඳහා හේතු වෙන ධර්මතාවයක් අංග වෙන ධර්මතාවයක් කොටසක් වෙනවා අවබෝධයේ කොටසක් වෙනවා ඉතින් ඒ අවබෝධය සඳහා හිත සකස් කරද්දී අවබෝධක යමක් අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපේ సంతානය සකස් කරද්දී වීරිය කියන පැත්තෙන් අපිට තල්ලුවක් නොලැබුණොත් ඒ தත්තට යන්න බෑ මොකද හිත ඔසවා තියන්නේ නැහැ කෙලෙස් වලින් ඔසවා අහකින් තියන්නේ නැහැ අපි හැම වෙලේම බලන්නේ මොකක්ද මම හැමදාම කියනවා තමන්ගේ හිත ප්‍රත්‍යවේක්ෂා කරමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත නැවත බලන්න ඕනේ මට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය ප්‍රයෝජනවත් විදිහට මම සකස් කරගෙන තියෙන්නේ ප්‍රයෝජනවත් විදිහට මම සකස් කරගන්න තියෙන්නේ ඒ ඒ ඉහළම ප්‍රයෝජනයක් ගන්න මේ දුර්ලභ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන අපි කටයුතු කරනවාද කියලා විමසා විමසා බලන්න ඕනේ. ඉතින් ඒ සඳහා වීරිය උපදවාගත ගැනීම පිළිබඳව කළ යුතු දේ ගැන අපි පෙරේද දවසේ සාකච්ඡා කරා කාරණා 11ක්. එහි තිබ්බ එක දෙයක් තිබුණා එතකොට සම්මප්පදාන පච්චවෙක්කනතා කියලා. 10 වෙනි කාරණාව. ඉතින් ඒ ඒ කොහොමද මේ වීර්ය කියන ධර්මතාවය අපේ හිතේ උපදිනකොට උපදිනවද කියලා ඒ ප්‍රධාන වීර්ය තමන්ගේ හිතේ උපදින විදිහ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කළ බැලිය යුතුයි. ඒ ඒ කාරණාව ප්‍රායෝගිකව අපි සංසන්දනාත්මකව බලන ආකාරයක් පිළිබඳව ඊයේ දවසේ යම් කොටසක් සාකච්ඡා කරා. වීරියට කියනවා නික්කමෝ කියලා. වීරියට කියනවා පරක්කමෝ කියලා. වීරියට කියනවා උවිහාමෝ කියලා. වීරියට කියනවා වායාමෝ කියලා. එතකොට ඒ ඒ එහෙම කියන්නේ ඒ වීරයෙන් කරන කෘත්‍ය වීරයේ තියෙන දැනෙන ස්වභාවය Tamanට අර Tamanට ඒක ඒකේ පච්චුප්පඨාන ස්වභාවය අපිට දැනෙන්න ඕනේ. ඒ දැනෙන විදිහයි. මට දැනෙන්න ඕනේ වීරය මගේ ළඟ ක්‍රියාත්මක වෙනවාද කියලා. යම් කිසි එක තැනක නවත්තලා තියෙන වාහනයක් යන්න පටන් ගත්තොත් අපිට දැනෙනවා ඒක යනවා කියලා. අපි යනවා කියලා දැනගන්නේ අපිට දැනෙන හින්දා. නේද? නොදැනෙනවා නම් නොදැනෙනවා නම් අපි යනවා කියලා දන්නේ නැහැ. ඒ වගේ කෙලෙස් වලින් හිත කුසීතකමෙන් හිත අයින් වෙනකොට අපිට දැනෙන්න ඕන මගේ හිත දැන් මේකෙන් මාව ඔසවා තබනවා. කුසීතකමෙහි, කම්මැලිකමෙහි කෙලස් වල ගැලි ගැලි ඉඳ ඉඳ තියන්නේ නැහැ. දැන් මේ සිත මාව ඔසවා තබනවා කියලා Tamanට තේරෙන්න ඕනේ. Taman නිවැරදි මාර්ගයට Tamanගේ හිතම තල්ලු කරනවා කියලා. අපේ හිතම තමයි අපිව අපාය යවන්නේ. අපේ හිතම තමයි අපිව නිවන් දක්වන්නේ. ඉතින් ඔකෝටම හේතු වෙන දේ තමයි අපේ මේ මානසිකාරය. ඉතින් ඒකින්ද ඒක සකස් කර ගැනීම තමයි වටින්නේ. ඒ ගැන හැම වෙලේම අපේ අදහසක් තියෙන්නම ඕනේ. අදහසක් තියෙන්නම ඕනේ. ඉතින් එහෙමනම් දැන් අපි බලනවා කොහොමද ඉතිරි කාරණා ටික පිළිබඳව මම කෙටියෙන් මතක් කරනවා නික්කමෝ කියලා කිව්වේ කුසිතභාවයෙන් නික්වීම එතකොට කුසීතභාවයෙන් කෙලෙස් වලම ඇලී ගැලී අනේ මම මේ අයට ආදරෙයි මම මේ අයත් එක්ක තරහයි මම මගේ දේවල් මගේ ගෙදර මගේ ඉඩම මගේ සතා සිව්පාවා නේද මේවා තරම් ඉතින් මට අපේ අපේ මං හම්බ කරපු එව්වා ආයෙත් මෙව්වා නැතුව පුළුවන් ඈ කියලා නේද ඒමත් එහෙම ඇලී ගැලී ඒකෙන් ගැලවෙන්න බැරුව මැරෙන්නම හදන්නේ අර පොඩි ඩං කැලක් ගන්න එහෙම වැටක් ගන්න එහෙම හදපු ගහකොළ ගැන එහෙම අන්න ඒ ස්වභාවය තියෙනවා ඒකෙන් ගැලවෙන්න හිත ඉර නොදී ඒකෙන් නික්මෙන්න හිතෙන්න උපදින්නා වූ වීරිය උපදින්නේ නැත්තම් පින්වත්නි අන්න ඒ ඒ උපදින ස්වභාවයට කියනවා නික්කමෝ කියලා. ඉතින් මම මම කිව්වා කොහොමද අර රබර් බෝලේ නේද පොලේ ගහන රබර් බෝලේ වගේ වෙන්න ඕනේ. බිම ගහන මැටි ගුලිය නම් එහෙම මෙතනම හිටියා. නේද හැම වෙලේම කෙලෙස් වලට වැටෙනවා අපේ හිත අපේ තියෙන පෘථග්ජන ස්වභාවය කෙලෙස් වලට වැටෙනවා වැටෙනකොටම අනිත් පැත්තට නේද? ඒකෙන් ගැලවෙන විදිහට අපේ හිත වීරයා විසින් ඔසවා තබන්න ඕනේ. වීරය කියන්නේ අපේ හිතේම උපදින්නා වූ කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව නැගී සිටින බලපරාක්‍රමයෙන් යුක්ත අතුලාන්ත හැඟීම විසින් අපිව කෙලෙස් වලට කෙලෙස් වල තවරන්න දෙන්නේ නැතුව අයින් කරන ගතිය අත්දක ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. Tamanට දැනෙන්න ඕනේ ඒක. කෙලෙස් වලින් නික්මීම දැනෙන්න ඕනේ. ඒ වගේම තමයි බල පරාක්‍රමයකින් යුතුව හැම පැත්තෙම හතර ආකාරයකින් බලය විහිදුවගෙන එකක් ඉවර වෙනකොට අනිත් එක එකක් ඉවර වෙනකොට අනිත් එක. ඒ කියන්නේ තියෙන අකුසල් අයින් කරනකොටම නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව වළක්වා ගන්නත් නැති අකුසල් ඇති වෙන නැති අකුසල් එන්න දෙන්නේ නැති වෙනකොටම තියෙන කුසල් වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් කියන හතර ආකාරය මේක ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ හැම වෙලේම. ඒක කියන්නේ පරාක් පරක්‍රමෝ කියන්නේ ඒකයි ඒක පරාක්‍රමයක් බල පරාක්‍රම කිසිම අලුතෙන් අලුතෙන් එන කිසිම කෙලෙස් ධර්මයකට එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත ඒවා යට කරමින් යට කරමින් යට කරමින් හැම නිවේශයකම වාසය කරන ස්වභාවය අත්දකින්නවද කියලා අහන්න කියලා මම කිව්වා රූපහායනී ඉස්සරහා එහෙම අත්දකින්නවද ඕපදූප කියනකොට ඒක කෙනා එහෙම අත්දැකීමක් තියනවද හ්ම් අර කරදර කරන මధుරවා කනවටේ කරගෙනකොට ඒ විදිහට ඒකෙන් ඒ ඒ තරහෙන් අයින් වෙන්න පුළුවන්ද? අනිත් අය නුරුස්සන වැඩ කරනකොට Taman කැමති නැති විදිහට වැඩ කරනකොට පුපුරන්න පුපුරනකොට කෙලෙස් වල දැවරිලා තමයි. නේද? එහෙම නැතු ඉරිසියාකම්, ක්‍රෝධකම්, වෛරකම්, මාන්නකම් ඒවා ඇති වෙනකොට ඒවායින් රබර් බෝලේ පොලේ ගහවා වගේ අයින් වෙන ස්වභාවයක් Tamanගේ කුසල බල පරාක්‍රමය යොදවන්න පුළුවන් ද එහෙනම් පරක්කමෝ කියන தත්ත්වයට Tamanගේ කුසලයන් නැත්තම් මොකද කරන්න ඕනේ? ආ මං කිව්වා අර කාරණා 11 ක්‍රියාත්මක භාවයට නැවත නැවත නැවත නැවත ගන්න නැවත නැවත නැවත නැවත ගන්න කියලා මොනවද අපාය බය පච්ච වෙක්කනතා ආනිසංස දස්සාවිතා මේ විදිහට අපි කාරණා 11ක් දින දෙකක් තිස්සේ සාකච්ඡා කරා. හ්ම් ඒ කාරණාවල් නැවත නැවත ගිහින් මෙනෙහි කිරීමෙන් ඔය தත්තරම ගන්න පුළුවන් පින්නන්නේ තමන්ගේ වීරය. එක මොහොතක් එක පුංචි අකුසලයකට තමන්ගේ හිතට ඉඩ දෙන්නේ නැති தත්ත්වයට අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න අන්නේ මෙනෙහි කිරීම කරන්න කම්මැලිකම තියෙනවා. අහගෙන ඉන්න නම් කැමති ඒවා මෙනෙහි කරන්න ඒවා මතක තියාගන්න කැමති නෑ හිත ඒවා වචනයෙන් පිළිවෙලකට ගලාගෙන යන විදිහට හදාගන්න කැමති නෑ නිබඳව නිරතුරු ඒවා මෙනෙහි කරන්න කැමති නෑ ඒවා කොහොම පස්සට ඉඳ දාන ගතියක් පස්සට ඇදෙන ගතියක් තව ටිකකින් පුළුවන් හෙට පුළුවන් අනිද්දා පුළුවන් මේ වැඩ ටික ඉවර කරලා ඉන්න ඕනේ කාලා ඉන්න ඕනේ බිලා ඉන්න ඕනේ නාලා ඉන්න ඕනේ ඇදලා ඉන්න ඕනේ ප්‍රශ්න විසඳලා ඉන්න ඕනේ ගෙවල් හදලා ඉන්න ඕනේ, වාහන අරගෙන ඉන්න ඕනේ, දරුවන්ගේ පරස්තා කටයුතු කරලා දීලා ඉවර වෙලා ඉන්න ඕනේ, රස්සාවල් හදලා දීලා ඉවරලා ඉන්න ඕනේ, මුණුපුරව සකස් කරලා දීලා ඉන්න ඕනේ, ඉඩම් බේරලා දීලා ඉන්න ඕනේ. දැන් බණ කියන්න හම්බෙන්නේ නැහැ ඔය වැඩ ලයිස්තුව කිව්වොත් එහෙම. නේද? ඉතින් අන්න ඒ ලයිස්තුව ඉවර කරලා නම් ඉවර කරන්න අනිත් මේ ප්‍රධාන වැඩේ පැත්තකින් තියලා ඒ ලයිස්තුව ඉවර කරලන්න හදනවා නම් ඒකට කියනවා කුසීතකම කියලා. හරිද? ඒ කියන්නේ කුසලයේ තියෙන අකමැත්ත. කුසලයේ තියෙන අකමැත්ත. කුසලයේ නංවා ගන්න තියෙන අකමැත්ත. අන්න ඒ ඒ தත්වයෙන් අයින් වෙන්න තමන්ගෙම තමන්ගෙම සිතෙන් නැගෙන වීරිය කොච්චරද කියලා බලා ගන්න අපි කෝ විහාමෝ කියලා එක සැඩපහරකට අහු වුණාම ඒ සැඩපහරේදී හරියට නිකන් අර දැකලා තියෙනවනේ සැඩපහර කපාගෙන යන බෝට්ටු තියෙන්නේ. රේගෙන් යනවා වගේ තමන්ගේ හිත අන්නේ වගේ යානාවකට නැగిලා යනවා වාගේ කෙලෙස් සැඩපහර ඉදිරියදී ඊට ප්‍රතිවිරුද්ධව වේගෙන් යන්න පුළුවන් ශක්තිය උදා කරගන්න නම් අර කලින් කිව්ව කාරණා හොඳට මෙනෙහි කළ හිත වීරියෙන් ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම තියනවාද කියලා විමස විමසා විමස විමසා බලන්න ඕනේ. හරිද? ඊළඟට සතුරෙක් නැත්තරම නැති වෙන්නම කෙලස් කපලා දානවා වගේ. ඒ කියන්නේ සතුරේ සතුරු හමුදාවක් නැත්තරම නැති වෙන්නම සෙබලෙක් සටන් කරනවා වාගේ සමූල ඝාතනය කරන්න ආය ආය නැවත නැగిලා එන්න තියන්නේ නෑ කියලා මේ වීරියට වායාමෝ කියලා කියන්නේ ඒකයි. වායාමෝ කියලා කියන්නේ එයා හැම වෙලේම ඉවර වෙන්නම අයින් කරලා දානවා. ඉතින් මං ඊයේත් ඇහුවා දැන් තරහ එහෙම ගියා නම් ඊර්ෂ්‍යාව එහෙම ඇති වුණා නම් නුරුස්සනකම් ඇති වුණා නම් ක්‍රෝධය ඇති වුණා නම් ආදරය ඇති වුණා නම් ධර්මනුපුරේ කෙරෙහි හරි බැඳීම් ඇති වුණා නම් හිත රිදුනා නම් ඇඬුනා නම් ආය ඇඬෙන්නේ නැති වෙන්න මම මේක හදා ගන්නවා කියලා සතුරා කපලා දාන්න ඕනේ කියලා වගේ මේ මේ විකාරකාරී දුක් උපදවන මේ මගේ තුල පවතින තණ්හාව අවිද්‍යාව මම අයින් කරන්න ඕනේ කියලා හැම සූදානමක් එහෙම තිබ්බත් දන්නේ සූදානමක් නොතිබ්බා නම් සිද්ධ වෙයිද නෑ ඉවරම කරන්න ඕනේ නැත්තරම ඇති කරන්න ඕනේ මේ දුක් හැමදාම විඳින්න බෑ කියලා තමන්ගේ පැත්තෙන් සූදානමක් තිබුණේ නැත්නම් වෙයිද? සූදානමක් තියාගන්න කියලා නෙවෙයි මම කියන්නේ. එතනමයි තේරුම් ගන්න ඕනේ. එහෙම සූදානමක් තියාගන්න කියලා නෙවෙයි කියන්නේ. එහෙම සූදානමක් ඇති වෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම සූදානමක් ඇති වෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරන්න ඕනේ කියලා කියන්නේ. ඉතින් එහෙමද කියලා බලන්න. කම්මැලිව ඔහේ වැටි වැටි ඉන්නවා. වැටි වැටි ඉනකොට හැම වෙලේම ඉලදෙනේ කරකක් මතක හරකෙක් මතක තියාගන්න ඕනේ. ඇයි යාළගේ වැඩේ මොකද්ද? කෑවා පෙරළුණා කාපුවේ හපහප හිටියා. ඒ ශරීරේ පෙරලලා තියන්න පුදුම කැමැත්තක් තියෙනවා. ශරීරේ පෙරලා තබන්නට කැමති පෙරලාගෙන මොකද කරන්නේ? කාපුවේ අමාරු අමාරු කන්න කැමති. අපේ ඇත්තොත් මොකද කරන්නේ? පුටුවක හරි මේක හරහට පෙරලලා තියලා කාපුවේ අමාරු අමාරු කනවා. කොහෙන් කාපුවද? කටෙන් කාපුවා නෙමෙයි හැබැයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසට ඇතුල් වෙච්ච පරණ නේද පරණ නේද පරණ හැම ගහපු ප්‍රශ්න. නේද හැම ගහිච්ච ප්‍රශ්න තියෙන වැඩක් නැති කාටවත් වැඩක් නැති අන්න ඒව අරගෙන මොකද කරන්නේ? ආයෙ කල්පනා කර කර ආයෙ කල්පනා කර කර ආයෙ කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඒ තමයි කුසීතකමේ ස්වභාවය, වීරිය නැතිකමේ ස්වභාවය අන්න ඒ වාගෙන් අයින් වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒතර ඉතිරි කාරණා ටික අද අපි කතා කරලා ඉවර කරන්න උත්සාහ කරමු වීරියේ තියෙන කාරණා ටික. නමුත් කලින්ම කියවෙච්ච වැදගත් කාරණා ටික නැවත මතක් කරන්න ඕන කමක් තිබුණා. ඊළඟ කාරණාව තමයි උත්සාහෝ කියලා කියන්නේ. වීරයට කියනවා උත්සාහෝ කියලා. ඇයි වීරයට උත්සාහෝ කියලා කියන්නේ? පින්වත්නි බරක් උස්සගෙන යම්කිසි කෙනෙකුට යන්න ඕන උනා කියලා ගමනක් යන්න ඕන කියලා හදිසි ගමනක්. එතකොට ඒ ගමන යනකොට අපි හිතමු අපේ අතේ බරක් තියෙනවා කියලා. නමුත් කෙටි කාලයක් ඇතුළත මේ ගමන ඉවර කරන්න ඕනේ අපි හිතමුකෝ නේද පරක් වෙලා යනවා බස් එකකට බස් එක තියෙන අහවල් වෙලාවට කියලා දන්නවා. නේද අර බර උස්සගෙනම යනවද නැද්ද? ඒ අදාළ තැනට ඒ වෙලාවට යන්න ඕන නම් නේද දරාගෙන යනවද නැද්ද? ඒ වගේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා අදත්තාදානයෙන් වෙන් වෙලා කාමේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා බොරු කීමෙන් වෙන් වෙලා කේලම් කීමෙන් පරුස වචන කීමෙන් වෙන් වෙලා සම්ප්‍රප්පලාප කීමෙන් වෙන් වෙලා ඉන්නකොට බරයිද නැද්ද? ඒක බරයි ඔය කිව්වට. කාර් දෙක බර. කෙලෙස් සහිත පුද්ගලයාට මදුරුවා කන වටේ කරගෙනකොට මේ මරන්න නැතුව ඉන්න එක බරක්. අමාරුයි. නේද? අර හේ රූපදූප කියනකොට අපිට තේරෙන බණ මඩුවේ කොනේ රූපදූප කියනකොට මෙහෙට වෙලා ඉන්න එක හරි අමාරුයි බරක් ඒක. හරිද? කවදා වෙනකන්ද ඒක බර? ආර්ති විරති පටිවිරති වේරමණී කියන දවස වෙනකම් බරයි. ඒ මොකද අපි මේ වැරදි කරන්නේ ඒ වැරදි වලට අදාළ කෙලෙස් වලට ඇලීමක් තියෙන හින්දාද නැද්ද? ඇලීමක් තියෙන හින්දා වැරදි කරන්නේ. හරි බොරු කීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීම සඳහා අවශ්‍ය කරන බලය Tamanට යෙදිලා නම් එහි සම්පූර්ණයෙන් වෙන් වෙලා නම් කාමයේ වර්ධව හැසිරී හැසිරෙන්නේ නැතුව ඉන්නවා ඇත්තෝ. හැබැයි එහෙම නොකර ඉන්න එයාට එයාට නොකර ඉන්නකොට එයාට බරයි. හැබැයි ආයේ බර දරා ගන්න ඕනේ. කවදා වෙනකන්ද? ඒ බරෙන් නිදහස් වෙනකන්. හරිද? කලින්ම බර මග අතහරින්න නැතුව වීරිය තියෙන ඇත්තෝ දන්නවා මම කොයිතරම් අමාරුණත් මේක කරනවාමයි මේ සීලය ආරක්ෂා කරනවාමයි. මුලින්ම සීල ආරක්ෂා කරන්න ගත්තම හරි බරයි. ඇයි? හිත අදින්නේ කොහෙටද? සීල් කැඩෙන පැත්තට. හැබැයි කාලයක් පුරුදු වුණාට පස්සේ හිත අදින්නේ කොහෙද? සිල් රකින්න පැත්තට හිත අදිනවා. නේද? අපේ හිත හැම වෙලෙම බල කරනවා සිල් රකින්න කියලා. ආන් එතකොට සීලය රකින්න එක බර නැහැ. ඇයි හිත හැම වෙලේම එතකොට සීල් කඩපුවම බරයි. නේද? බලන්න මේක වෙනස් වෙන හැටි. එහෙනම් මම කලින් දැනගන්නවා ඥාන සංප්‍රයුක්තව අපි සීල් ආරක්ෂා කරන්න ඕනේ. දැනගන්නවා මම දරාගෙන හිටියොත් යම් කිසි කාලයක් මත්පැන් වලට පුරුදු වෙච්ච කට්ටියට පින්නත් මේ මත්පැන් වලින් අයින් වෙන්න බැරුව ඉන්නවා. හැබැයි ඒ ඇත්තෝ යම්කිසි කාලයක් එක දරාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මත්පැන් ඉදිරියට දැක්කම වතුර ඉදිරියට දැක්කා වගේ. පිපාසාව නැති වෙලාවට වතුර විදුරුවක් දැක්කහම ඒක කිසිම නේද අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මත්පැන් පිපාසාව සංසිඳුනහම ඉවරයි. වෙන් වෙලා ඉන්නකොට හරි බරයි. අන්න කෙනෙක් පින්වත්නි. මෙන්න මේ හැම නිමේෂයකම මේ බර දරා ගන්න ගතිය. බර දරාගෙන ඉදිරියට යන්න පුළුවන් වීරයක්. ඇයි ඒ? කොහොමද ඒ? දායජ්‍ය මහත්ත පච්චවේක්කනතා. මට ලැබිලා තියෙන දායාදය මේ සීලය ආරක්ෂා කිරීමෙන් සීලය নিরතුරු ආරක්ෂා වෙන தත්වෙට පත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සීලය රකින්න කිව්වේ නිකන් නෙවෙයි දැනගෙන. මෙවැනි උතුම් තත්වයකටපත් වෙන බව සමාධිය වැඩිමෙන් දැන් භාවනා කිරීම බරක් අපෝ හැන්දෑවෙත් භාවනා කරන්න ඕන දෙත් භාවනා කරන අපෝ අද මෙන්න මෙහෙම භාවනාවක් දාලා තියෙනවා මේ නේද බණ මඩුවේ අද භාවනා හාඳුනනම කියනවලු දැන් ඉතින් ඉන්නකො එක තැනකට වෙලා වෙන තරම් එහාට මෙහාට ඉන්න තිබ්බා ඉතින් බරක් ඒක හැබැයි කාටද මේ බර තියෙන්නේ භාවනාවෙන් හිත වර්ධනය නොවිච්ච කෙනාට ටික කාලයක් ඒ බර දරාගෙන ඉන්න. එතකොට අපේ හිතෙන් ඒ දරා ගැනීම පිළිබඳ බර දරාගෙන ඉන්නවා වාගේ Tamanට මේ කෙලෙස් බර කෙලෙස් බර අයින් වෙනතුරු ඒක ක්‍රියාත්මක වෙන්න අපි ඒ බර දැනෙනකොට අදහරිනවා පින්නන්න. හරිද? කෙලෙස් ක්‍රියාත්මක නොවි ඉන්නකොට බරයි. වෙහෙසයි. ඒ වෙහෙස දරා ගන්න බැරුව අපි අතහැරලා දාලා නිදහසේ කෙලෙස් වල ආයසර වැටි වැටි ඉන්නවා. හරියට නිදිමතක් ඇති වෙච්ච වෙලාවක එහාට මෙහාට ඇවිදලා මොනවා හරි කරලා එක ඒකෙන් අයින් වෙනවා සමහර ඇත්ත. සමහර ඇත්ත මොකද කරන්නේ? ඉතින් බුදිය ගන්නවා. නේද? බුදියාවට බුදියලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඉතින් අන්න ඒ වගේ හැම වෙලෙම බලන්න ඕන මගේ தත්ත්වය අන්න එවැනි தත්ත්වයක් දැනට තියෙනවද කියලා හොයලා බලන්න. යන්තම් පොඩ්ඩක් භාවනා කරන්න ගත්තම කොන්දරි දෙනකොට දරා ගන්න බෑ. කකුල දෙනකොට දරා ගන්න බෑ. හ්ම්. විනාඩි 20කට වැඩි භාවනාවක් කරන්න දරා ගැනීම නැහැ. ඒකද බරක් ඔසවාගෙන යනවා වාගේ තමන්ගේ අතුලාන්තයෙන් මේ කෙලෙස් බර නිදහස් වෙන තුරු මේක දිය වෙන තුරු මේක තමන්ගේ තුලින්ම අහෝසි වෙලා යන තුරු බර දරාගෙන කෙලෙස් ක්‍රියාත්මක වෙන්න නොදී ආරක්ෂා කරගෙන යා යුතුව තියෙනවා. ඒන් ඒකට අවශ්‍ය කරන ශක්තිය වීරයා විසින් තමන්ට ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්න නම් වීරය කියන චෛතසික ධර්මය තමන්ගේ හිතේ මුහු වෙන්න ඕනේ. හරිද? ඒක සංප්‍රයෝග වෙන්න ඕනේ. තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට සංප්‍රයෝග වෙන්න ඕනේ. අන්න ඒක සංප්‍රයෝග වෙන්න නම් ඒක උපදින විදිහට අපේ సంతානෙ සකස් කරගන්න ඕනේ. ඒක තමයි අර කාරණා 11ක් කිව්වේ. ඉතින් ඕවා නොකරුවා වෙන්නෙම නැහැ. ඕවා නොකර ඕවා වෙන්නෙම නැහැ. අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්නේ නැතුව ඕක සිද්ධ වෙන්නෙම නැහැ. සිද්ධ වෙන්නෙම නැහැ. ඉතින් ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන මේ ජීවිතය සකස් කරගන්න ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට ඊළඟට උත්සාහව වගේ තමයි ඊළඟ කරන උස්සෝල්හි කියලා කියන්නේ දුක් දරා ගන්න ස්වභාවය. අද අර කර මේ මේ අර තියෙන බර දරා ගන්නවා කියලා කිව්වා වගේ බරත් එක්ක තියෙනවා නේද? ගොඩාක් දුක්ඛිත ස්වභාවයක් තියෙනවා. අර අකුසලයෙන් අදින තල්ලුව එහා පැත්තේ මේ පැත්තේ කුසලය වීරය කියන කුසලයෙන් දරා ගන්නවා වගේ අපි සමහර වෙලාවට මේ බලන්න පින්නත් නේ වීරයට මේකයි තවත් තේනම කියන මේවා ළඟින් ළඟ යනවා නමුත් දැනගන්න ඕනේ හොඳටම අසනීප තියෙන වෙලාවක තමන්ට බොහෝම ඇඟේ අමාරුකම් තියෙන වෙලාවක තමන්ගේ එකම දරුවා අම්මේකට කියනවා මගේ රෙදි ටික අද හොදලා ඕනේ කියලා මොකද කරේ ආ කියන්නකෝ බලන්න මොකද කරේ කියලා කොන්ද රිදෙනවා කොන්ද රිදෙද්දිත් අතපය රිදෙද්දිත් හරිද හේතුවද නැද්ද කොහොම හරි වැඩේ කරාද නැද්ද තමන්ගේ ලෞකික දියුණුව සඳහා කොච්චර දුක් දරාගෙන කටයුතු කරාද කොච්චර දුක් දරාගෙන කටයුතු කරාද ලෞකික දියුණුව සඳහා නේද කොච්චර වතුර ඇද්දාද කොච්චර ගල් ඇද්දාද කොච්චර නේද ගේ හදා ගන්න, දරුවෝ හදා ගන්න, ඉගෙන ගන්න නේද දුක් දරාගෙන ලොකු වැඩ කටයුත්තක් කරාද නැද්ද? ඒකෙන් කීයෙන් පංගුවක් ඉරන් දැකීම සඳහා දරනවද? කෙලෙස් අයින් කර ගැනීම සඳහා දරනවද? ඉතින් බලන්න එහෙම වෙනවද කියලා. භාවනා කිරීම දුකක් පිළිවෙත් රැකීම දුකක් වගේ ඉස්සෙල්ලාම දැනෙනවා මුලදී දැනෙනවා අපිට ඒක හොඳින්ම. අන්න ඒ දැනෙනකොට අපි බලන්න ඕනේ මට ඒක දරා ඒ දැනෙන දැඩි දුක් දැනෙන බර වගේම දැනෙන දැඩි දුක් ඒ දුක් දරාගෙන ඉදිරියට යන්න මගේ හිත මාව පොළඹවනවද ඒවා දරා ගන්න පුළුවන් හයිය මට තියෙනවද හ්ම් ජයග්‍රහණයේ ජයග්‍රහණයේ මොහොත උදා වෙන තුරු සෝවාන් මාර්ගයට පහළ වෙන තුරු ඊට මෙහා කෙලෙස් වලට මාගේ මගේ දේවල් මගේ දේවල් කියලා හ්ම් අතහැර ගන්න බැරුව අතහරින්න අතහරින්න ඒවා හින්දා ඇතිවන්නා වූ දුක් කරදර හ්ම් කෙනෙක් පැවිදි වෙනකොට කොච්චර දේවල් අතහැරලාද පැවිදි වෙන්නේ නේද ඒවා සැපෙන්ම අතහරිනවා කියලාද හිතන්නේ නෑ නේද එළඹි දුක් දරාගෙන තමන් මේ තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා අන්න ඒ දරන දරා ගන්න ස්වභාවය ඒක තියෙන්නේ පරිවර්තනය කරන්න විතරයි. දුක් දරා ගන්න පුළුවන් හයිය තියෙනවද නැද්ද? හොඳට දරුවද නැද්ද ලෞකික ජීවිතේට? එහෙනම් ඒක පරිවර්තනය කරගන්න විතරයි පින්නත් තියෙන්නේ. ඒක පරිවර්තනය කරගන්න ලෝකෝත්තර தත්වෙට. ඒ தත්වෙටපත් වෙන්න මොකක්ද කෙරෙන්නේ කියලා. අවශ්‍ය කරන දේ දැන් හෙට අනිද්දාට අපි ප්‍රීති සම්බෝධ්‍යංගය ගැන කියද්දී කියලා දෙන්නම් කොහොමද හිත එතෙන්ට එතෙන්ටපත් කරගන්නේ දරාගෙන යා යුත්තේ ඇයි ප්‍රීතියෙහි ඇලෙන්න ඕනේ ඒවා නිසා උපදින්නා වූ ප්‍රීතියෙහි හිත అలවා ගැනීමෙන් ඔන්න ඒ දරා ගැනීම ඔක පරිවර්තනය කරන්න පුළුවන් හරිද ඒ කොහොමද ඒ අර අපි කැමති කෑමක් කෑවා දැන් දරාගෙන ඉන්නව කන්න නැතුව කියලා ඒක ඒක ඒකෙන් අයින් වෙන්න දරා ඒකෙන් අයින් වෙන්න නම් ඊට වැඩි රස කෑමක් හම්බුනොත් අරකින් අයින් වෙන එක ඒ තරම් අමාරු නෑ ඊට පස්සේ උත්සාහය ඔක්කොම කොහෙටද ඊට වැඩි රසයට එහෙනම් සාමිස සැපයට වැඩිය නිර්ාමිස සැපයේ තියෙන සතුට අපේ හිතට හඳුන්වා දුන්නා එයා ඊට පස්සේ දුක් දරා ගන්න පටන් ගන්නවා ඉතින් ඒකෙන්ද ඒවා ගැන අපි තව ඉදිරියට සාකච්ඡා කරනවා ප්‍රීති සම්බුද්ධංගයේදී කොයි පැත්තටද අපේ ප්‍රීතිය උපදවාගත යුත්තේ කොයි පැත්තටද කියලා අපි සාකච්ඡා කරනවා. ඉතින් දුක් දරා ගැනීම පිළිබඳව Tamanට මේ වෙනකොට මගේ හිත දුක් දරාගෙන කුසල් වර්ධනය කරනවාද කියලා විමසා බලන්න ඕනේ ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. මගේ සම්‍යක් ප්‍රධාන වීරය කුසල් වර්ධනය කරන්න අකුසල් දුරු කරගන්න දුක් දරාගෙන ඒවා කරනකොට එන දුක දරාගෙන ඒවා වර්ධනය කරමින් තියනවාද කියලා විමසා බලන්න දැම්මම විමසා බලන්න. එහෙම නැත්නම් මොකද කරන්න ඕන? ඒ தත්ත්වයටපත් වෙන විදිහට අර කාරණා මෙනෙහි කරලා සකස් කරගන්න ඕනේ. අර කාරණා මෙනෙහි කරලා සකස් කරගන්න ඕනේ. ඊළඟට වීරයට කියනවා තාමෝ කියලා. හරි? තාමෝ කියන තාමෝ කියලා වීරයට කියන්නේ වීරයෙන් පරිපූර්ණ පුද්ගලයා අර ශිලා ස්තම්භකයක් වාගේ ගල් ගුණක් වාගේ. ඇයි එහෙම කියන්නේ? නොයේකුත් ආඩන පීඩන නොයේකුත් ආකාරයේ දේවල් එනවා එයාගේ සිත කෙලෙස් වල නැඹුරු කරන්න විශේෂයෙන් ලාභ සත්කාර නිന്ദා අපහාස හරිද සැප දුක් මේ වගේ නොයේකුත් දේවල් එනවා ඒ එන ඒවා ඉදිරියේ Tamange කුසලසිත ආරක්ෂා කරගෙන ශිලා ස්තම්භයක් වාගේ නොසැලීඳ මේ වීරයාගෙන් උදව් හම්බ වෙනවා හරියට වැටෙන්න යනකොට රුකුල් දිදී රුකුල් දිදී අපි හිතමු අර නේද? කන පැහිලා නේද? කෙසෙල් කන පාවිච්චි කරන්න සුසුසත්යෙන් තියනකම් කෙහෙල් ගහ කොහමද තියෙන්න ඕනේ? කෙලින් තියෙන්න ඕන කොහොම හරි නේද? එතකොට ඒක වැටෙන්න යනවා වගේ දැනුනොත් අපි මොකද කරන්නේ? මුක්කු තියනවා නේද? ඒ මුක්කු වලින් මේ ගහ කොහොම හරි කෙලින් කරලා තියනවා. අන්න ඒ වගේ කෙලින් ඉන්න ඕනේ කවද වෙනකන්ද? සත්‍ය අවබෝධ කරන තුරු සත්‍ය අවබෝධ කරන පුරුදු කෙලින් ඉඳ බැරි වෙනකොට අන්න මොකද වෙන්නේ? ස්තම්භයක් වගේ දැඩිව ඉඳ වීරය අපිට මුක්කු තියනවා. හරිද? එහෙම තිබ්බද දන්නේ නැහැ. හා බලන්න මාව වැටුණාද නැද්ද කියලා. මාව ප්‍රාණඝාතයේ යෙදෙන මට්ටමටපත් වුණා නම් මාව මේවා හොඳට පරීක්ෂා කරගන්න ඕන. හොඳට පරීක්ෂා කරන්න පුළුවන් එකක් තමයි ප්‍රාණඝාත අදත්තා දාන කාමමිත්‍යාචාර කියන ඒවා අඩුම ගාන ටිකක් වයසට යනකොට කොහොම හරි බේරගන්න පුළුවන්. නමුත් බොරු කීම අන්න කෙලෙස්ින් තමයි බොරු කියන්නේ. බොරු කියන ඒවා. කේලම් කියන ඒවා. රහසේ කියන්න ඕනවා. නේද? අර දරුවාගෙන් අහගෙන මේ දරුවාට කියනවා මේ දරුවාගෙන් අහන මේ දරුවාට කියනවා නේද? ඒවා නම් ආය අඩු වෙන්නෙම නැහැ. ඒවා ලේසිකට අඩු වෙන්නේ නැහැ. නේද? වැඩි වැඩි දෙනෙක්ගේ තියෙනවා. අතනින් අහලා මෙතෙන්ට කියනවා මෙතනින් අහලා අතෙන්ට කියනවා හරි රසයි ඒ කාලේ වෙනකොට ඔය කේලම්. වයසට අපිත් බයේ ඉන්නේ දැන් ඉතින් ටික ටික වයසට යනවා නේද කවුද දන්නේ ආය ආය වැයදුනා කියලා නෑ හිත රැකේ නැත්තම් කේලම් වලට බර වෙනවා අර දායකයාගෙන් අහලා මේ දායකයාට කියලා මේ දායකයාගෙන් අහලා මේ දායකයාට කියනවා නේද බුදුහාමුදුරන්ටත් එක්ක අපහාසයක් ඒව නවත්ත ගන්න කේලම් කියන්න පුරුදු වෙච්ච හිතට මම කියන්නේ මෙන්න මේක දැනෙන්න ඕනේ කියලා මම මේ කියන්නේ හරිද මං දැඩි තීරණයක් ගන්න මං කේලම් කියන්නෙම නෑ ඒ වුණාට අර අහවලාට විරුද්ධව මෙයා කිව්ව මට හරිද? දැන් මට වැඩේම මොකද? මේ හිත දැන් වැටෙන්නමයි යන්නේ. දැන් මේ කෙලින් තියෙන ගහ වැටෙන්නමයි යන්නේ. හරිද? කේලමට යන්නමයි යන්නේ. නොකිය ඉන්න බැරි තරම් දැනෙනවා. දැඩිව. ඒක නොකිය ඉන්න එක දුකක්ද නැද්ද? ඇත්තටම පැහැදිලිව දුකක්. ඒ වෙලාවට දුකක්. ආන්ගේ දුක දරාගෙන තමයි උස්සෝහි කියලා කියන්නේ. වීර්ය වීර්ය තියෙනවා නම් ඒ දුක දරා ගන්නවා. ඒක ඒ ඒ නොකිය ඉන්න එක බරක්ද නැද්ද? බරක්. අන්න ඒ බර දරා ගන්නවා. ඒ ගැන ඒ ගැන ඇවිල්ලා තියෙන මේ කුතුහලයේ ඇවිල්ලා තියෙන මේ තල්ලුව අයින් වෙන අයින් වෙන තුරු ඊළඟට නොසැලී ඉන්නවා මෙහෙන් තල්ලුව දානවා නේද කේලම එක්කෙනෙක් කියලා දෙන්නේ අනිත් පැත්තට කියන්න මගේ හිත තල්ලුව දානවා නොසැලී ශිලා ස්තම්භයක් වගේ ඉන්නවා අන්න එහෙම හිටියද කියලා බලන්න හරිද කඩාගෙන වැටෙන ඔය ශිලා ස්තම්භේ හරි ඉක්මනට ගිහිලා කියන්නේ කොහොමද දන්නවද මේ කේලමකට එහෙම කියනව නෙවෙයි වැරද්ද දැනගෙනම වැරද්ද කරන්නේ කේලමකට කියනව නෙවෙයි කියලා කේලමම කියනවා කේලමකට කියනවා නෙවෙයි කියලා කේලමම කියනවා. හරි? ඉතින් ඒකින්ද මේ නිෂ්පල ජීවිතය සඵල කරගන්න නම් උත්සාහය කියන එක වීරිය කියන එක මේක ඇතුලේ ඉපදිලා එන්න ඕනේ. ඒකින්ද හාමෝ කියන වීරිය තියෙන ගුණය තමන්ගේ సంతාණයෙන් විද්‍යාමාන වෙනවාද කියලා තමන්ම පිරික්සලා බලලා අන්නේ ගුණය සකස් කරගන්න ඕනේ පින්වත්නි. එහෙම නැත්නම් එහෙම නැත්නම් මේක අපි අපි මේක ප්‍රත්‍යක්ෂා කරේ නැත්නම් බොහෝම අමාරුයි. ඒක එහෙම ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා කොහොම හරි කෙලෙස් වලට මේක ඇදිලා යනවා. කොහොම හරි කෙලෙස් වලට මේක ඇදිලා යනවා. ඉතින් අන්න ඒ தত্ত্বය කොහොම හරි කොහොම හරි තමන්ගේ තුලින් සකස් කරගන්න ඕනේ. ඊළඟට වීරයට කියනවා දිති කියලා. දිති කියලා කියන්නේ අර ආරම්භ කරන ලද වැඩපිළිවෙල අන්තිම මොහොත දක්වාම අරගෙන යන්න අවශ්‍ය කරන කුසලයන් වලට නොසිඳී තියාගන්න තමන්ගේ තුල තියෙනා වූ ශක්තිය. ඒක වීරියෙන් කරන වැඩක්. හරි. දැන් කොහොමද හොඳ බණක් එහෙම අහපුවාම අපාය ගැන එහෙම දැවුනහම සමහර වෙලාවට වෙලාවල් එහෙම දාගෙන කාලසටහනක් එහෙම හදාගෙන එක දිගටම මම භාවනාවෙන් ඉදිරියටම යනවා කියලා පටන් ගත්ත ඒ වැඩ නැද්ද? ඒවා දිගටම කරන් ගියක්ද දන්නේ නැහැ. පාසල් යන කාලේ ඉඳන්ම තිබ්බනේ ප්‍රශ්නේ. නේද? මම බලා ගන්නම්කෝ කියලා ව්‍යාපාර එහෙම ආරම්භ කරා වෙලාවකට එක එක දේවල් ලෞකික ජීවිතෙත් කරා හුඟක් අයට පටන් ගන්න දේවල් නේද? එක දිගට අරගෙන යන්න තමන්ගේ සිතේ ඒ කුසල හැඟීම් නොසිදී පවත්වා ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. ඒ තමයි වීරය විසින් ඒක ඉස්සරහට අරයන්ඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල නේද? එයාව සකස් කරන්නේ අපි කණ්ඩායමක් එකතු වෙලා වැඩ කරනවා කියන්නකෝ. හරිද? අපි කම්පැනියක් හදාගන්නවා. සමිතියක් පිහිටව ගන්නවා. මේ සමිතියේ ඉන්න කැඳවුම් කරු කියලා එක්කෙනෙක්. නේද? ලේකම් කෙනෙක් ඉන්නවා. සභාපති කෙනෙක් ඉන්නවා. භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. ඒ ඒ අයගේ කොටස් ටික ඒ ඒ අය කරේ නැත්නම් මේ සමිතිය කඩා වැටෙනවද නැද්ද? එහෙනම් නිවන් දකින්න සිහිය ඕනේ, නුවණ ඕනේ, වීරිය ඕනේ. ඒ වගේ අවශ්‍ය කරන බෝධිඅංගයන් ඒ ඒ කෘත්‍ය સિદ્ધ කරන්න ඕනේ. ඒතර වීරයා විසින් කරන එක කෘත්‍යයක් තමයි තමන් යම්කිසි කුසලයක් ආරම්භ කරාද ඒ කුසලයෙන් එහා කොනටම යනතුරු ඒ අවශ්‍ය කරන කුසල වේගයන් නොසිඳ නොසිඳ පවත්වා ගන්න ස්වභාවය වීරයාගේ තියෙනවා. අන්න ඒ අන්න ඒ ස්වභාවය අපි තේරුම් අරගෙන කටයුතු කරන මගේ ළඟ ඒක තියෙනවද? මගේ ළඟ දැනට ඒක දැනට ඒක තියෙනවද කියලා තියෙනවද කියලා තියෙනවද කියලා හැම වෙලේම විමස විමසා විමස විමසා බලන්න ඕනේ. මගේ ළඟ මේ ගුණය තියෙනවද මේ ගුණය තියෙනවද කියලා බල බල බල බල බල බල මොකද කරන්න ඕනේ තමන්ගේ පැත්තෙන් ඒ අවශ්‍ය කරන වේග ඇති වෙන්නේ නැත්නම් අපි ප්‍රත්‍යවේක්ෂා කර කර ප්‍රත්‍යවේක්ෂා කර කර ආපහු ආපහු මේ අර කාරණා ටික මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ කියන්නේ හැම වෙලේම පිරික්ස පිරික්ස බලන්න ඕනේ දැන් මේ කියන தත්ත්වෙට මගේ සිතපත් වෙලාද මගේ මනසේ මේවැනි මේවැනි දේවල් ඉපදිලාද මේවැනි தත්ත්වයන් ඉපදිලාද එහෙම නැත්නම් ඉපදෙන විදිහට හදා ගන්න අසිතීල පරක්කමතා කියලා ඊළඟට වීරයට කියනවා ඒ තමයි කිසිම බුරුලක් දෙන්නේ නැතුව කෙලෙස් වලට කිසිම බුරුලක් දෙන්නේ නැතුව ඒ අදාළ ඉලක්කයට යනකම්ම යන ස්වභාවය. හරිද? ඒ කියන්නේ දැන් අපි දැන් කොහොමද දන්නේ බුරුලක් දෙන්නේ නැහැ කියන එක ඔන්න තේරුම් ගන්න ඕනේ. මේ මේක හොඳයි අපි ආහාර කතාවක් දාගන්න කෙනෙක්. ආහාරේ මාත්‍රාඥතාවය කියන්නේ මොකද්ද? පමණ දැන අවශ්‍ය දේට විතරක් අවශ්‍ය ප්‍රමාණයට විතරක් මාත්‍රයට ආහාර ගැනීම මේක හුඟක් අය ලබු කොට සලකන දෙයක් පොඩි දෙයක් විදිහට සලකන මේක එච්චර ගණන් ගන්න ඕනේ නැහැ මට තියෙන දක්ෂතාවයන් හැටියට ඕක ඕක ඕක ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා අන්න බුරුලක් දෙනවා ඔන්න ඔය අද කාලා ඉන්නේ ඔන්න ඔය ඕක කියලා දෙනවා තමයි ඒ වුණාට අද මම නේද මේ මේ තෘප්තිමත් කිරීම සඳහා අද කාලා ඉන්නවා හෙට ඉඳන් මේක පොඩි බුරුලක් දෙනවා හැම වෙලේම එක එක කාරණා දාලා බුරුලක් දෙනවා. මහන්සිනේ කියලා බුරුලක් දෙනවා. බඩගිනිනේ කියලා බුරුලක් දෙනවා. හිතවත් අයනේ කියලා බුරුලක් දෙනවා. නේද? මේ කාලේ මෙහෙම කරන්න ඕනේ වෙන කාලයක තමයි මේක කරන්න සුදුසු මේ කාලේ යෝග්‍ය නැහැ. හැම හැමෝම කියන්නේ එහෙමයි. මගේ ප්‍රශ්නට කිවර වෙනකන් යෝග්‍ය නැහැ. ඒකින්ද බුරුලක් දෙනවා. ඒ වගේ ඔය කිව්වට ඔකට ඔකට බුරුලක් දෙන වචන වගේක් තියෙනව නේද? ඒ වුණාට ඒ වුණාට ඉතින් නේද? ඔයාලා තියෙන හොඳ වචන මට දැන් මතකෙට එන්නේ නැහැ. කට්ටිය කියන වචන වගේක් තියෙනවා. නේද? සීල් රකින්න ඕන තමයි ඒ වුණාට භාවනා කරන්න තමයි ඒ වුණාට නේද? මොකක්ද දන්නේ ඒ වුණාට ඒ වුණාට ඒ වුණාට ඒ වුණාට කියලා නේද? එහෙම නේද? ඒ වුණාට බෑනේ දැම්මම. අන්නේ ඒ වුණාට කියන වචනේ කපලා දානවා නම් බුරුලක් එන්නේ නැහැ. අසිතීල පරක්‍රමතා කියලා කියන්නේ අන්න ඒ බුරුලක් දෙන්නේ නැහැ. එයාගේ හිත මේ වීර පරාක්‍රම භාවයෙන් යුක්ත. හරිද මේ නේද මේ මේ වීරයට කියන්නේ වීරයෙක් වගේ කියලා. හ්ම් සිංහයෙක් වගේ කියලා. සිංහයා හැම ඉරියව්වෙම තියෙන යාට හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් සිංහයාගේ ඉරියව්ව වීර පෙනුමක් තියෙනවා. නේද? අන්න ඒ වගේ කිසිම බුරුලක් දෙන්නේ නැහැ. කිසිම බුරුලක් දෙන්නේ නැහැ. කෙලෙස් වලට කිසිම බුරුලක් දෙන්නේ නැහැ කියලා ඔය හිත ලෑස්තිද වැඩේ. ලෑස්තිද වැඩේට. නේද කියලා බලන්න. අන්න එහෙම එහෙම ඉක්මනට හදාගන්න ඕනේ. හදාගත යුතු තැනම හදන්න ඕනේ. ඒක ලෑස්ති නැත්නම් මම බලන්න ඕනේ මොකක්ද එයා බලනවා වගේද? හොද්ද දිහා බලන්නේ හොද්දේ ලුණු රහ මදිනම් මොකද කරන්නේ? ලුණු රහ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවද? නෑ ලුණු දාන්න ඕනේ. නැත්තම් ලුණු එන්නේ නැත්තම් රස එන්නේ නෑ. එහෙනම් හොදි හදන්න හොඳට දන්නවනේ. නේද? එහෙනම් මේ හොද්ද හොඳට හදාගන්න ඕනේ. මේකේ මිශ්‍ර වෙනවා. මේකත් හොද්ද වගේම තමයි. එක එක එකේ චෛතසිකයන්ගේ මිශ්‍ර වීමෙන් තමයි සිත් උපදින්නේ. එහෙනම් හොද්ද වගේම හදාගන්න ඕනේ මේකත්. හොද්ද හැඳි කාලා හොඳට හැදුවා වගේ මේකත් හදන්න බලන්න. තමන්ගේ సంతානය හදාගන්න ඕනේ ඒ ක්‍රියාත්මක භාවයට යන විදිහට තමන්ගේ సంతානය හදාගන්න ඕනේ. ඊළඟට වීරයට කියනවා අනික්කිට ඡන්දතහ කියලා වීරයට කියනවා. හරිද? මේ ඒ කියන්නේ මොකද? කුසල් උපදවා ගැනීමට ඇතිවන කැමැත්ත. වීරය වීරයත් එක්ක මිශ්‍ර වෙන දෙයක්. වීරය වීරය වීරය උපදින විදිහට තමන් හදාගත්තා නම් තමන්ගේ సంతානය හැම නිමේෂයකම මේ හිත මොකද කරන්නේ? කැමැත්තෙන්ම කුසල් උපදවා ගන්න හදනවා. කැමැත්තෙන්ම කුසල් උපදවා ගන්න හදනවා. හ්ම්. ඒ එහෙම ලක්ෂණයක් තියෙනවද කියලා බලන්න. මාව තල්ලු කර කර තල්ලු කර කර කුසලයේ යොදවන ඒකට ඇතුළාන්තයෙන් කොයි මොහතකද මම මේක උපදවාගන්නේ කොයි මොහතකද මම මේ උපදවාගත්ත කුසලය පවත්ගන්නේ අකුසල් දුරු කරගන්නේ කොයි මොහතකද කියලා හැම නිමේෂයකම අර කාරණා 11ට අනුව කටයුතු කරන කෙනෙකුට කැමැත්ත සහිත වීරයක් උපදිනවා කුසල් උපදවා ගැනීමට තල්ලු කරන ඒ පැත්තටම නැඹුරු කරන හරි වීරයක් උපදිනවා අන්න ඒකින්ද ඒ වීරයට කියනවා අනික්කිට සන්දතා කියලා ඒ කියන්නේ මේ කුසලය උපදවා ගැනීමට අතුලාන්තයෙන් ඇයි බලන්න අපාය බය පච්චවෙක්කනතා ආනිසන්ත දස්සාවිතා මේ විදිහට සත්තු මහත් පච්චවෙක්කනතා දායජ මහත් පච්චවෙක්කනතා කිය කිය අපි බොහෝ දේවල් කිව්වා නේද ඒ කාරණා 11 තමන්ගේ సంతාණයෙන් නැගෙන විදිහට අපේ පින්වත්නි නැගෙන විදිහට පවත්වා ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා පුළුවන්කම තියෙන්න ඕනේ ඇති වෙනවා පැහැදිලිවම මෙන්න මේ කුසල් උපදවා ගැනීමේ කැමැත්ත සහිත දැඩි වීරයක් ඒ වගේම මේ වීරියම තියෙන ලක්ෂණය තමයි ක්‍රියාව සිද්ධ වෙනතුරු ප්‍රතිඵලය ලැබෙනතුරු උපන් කුසලය කැඩෙන්න දෙන්නේ නැතුව දරාගෙන යෑම. ඒකට කියනවා අනික් අරක අනික්කිත ඡන්දතා මේක අනික්කිත ධූරතාව කියලා කියනවා වීරයට. හරි. ඉතින් බලන්න දැන් හිතයි මේ අපේ අම්මේ මේ ඔක්කොම සම්පූර්ණ කරන්න එපා කියලා. නෑ නෑ නෑ. ඒකක් සම්පූර්ණ කරගන්න. හැම වෙලේම බලන්න ඇයි අපි මේවා එක එක පැත්තෙන් සාකච්ඡා කරන්නේ ඇයි? නේද මතක තියාගෙන මතක තියාගෙන යම් විදිහකින් පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස හැම පැත්තකින්ම මගේ වීරිය උපදිනවාද කියලා පිරික්ස පිරික්ස උපදින්නේ නැත්නම් නේද දරා ගන්න පුළුවන් දුක් දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ කෙලෙස් කපීමේ ශක්තිය තියෙන්න ඕනේ කුසලයේ උපදීමේ කැමැත්ත තියෙන්න ඕනේ උපන් කුසලය දරාගෙන ඉදිරියට අරගෙන යාමේ හැකියාව තියෙන්න ඕනේ ඔක්කොම කොහෙන්ද වෙන්නේ අපේ සිතෙන් ඉතින් මේ මේ මේ සිත ඔය ක්‍රමයට හදන්න පුළුවන් හින්දානේ දේශනාවේ තියෙන්නේ නේද එතකොට කොච්චර සියුම්ව අපේ සිත දිහා බලන සියුම්ව බලන අපේ සිත දිහා ඊටා සියුම්ව කරපු විශ්ලේෂණයක් ධර්මයේ තුල තියෙනවද නැද්ද? ඒකමයි දායජ්‍ය මහත්තතාව කියලා කියන්නේ. මට ලැබිලා තියෙන දායාදය ඕක නැති වුණා නම් මම කොහෙන්ද මේවා හොයාගන්නේ? මගේ සිත සකස් කරගන්න සියුම් තැනකින්වත් කාන්දුවක් නොවි. කෙලෙස් කාන්දුවක් නොවි ඉදිරියට යන්න අවශ්‍ය කරන ශක්තිය උපදවා ගන්න විදිහත් ඒ උපදවාගත්ත ශක්තිය පවත්වා ගන්න විදිහත් ක්‍රමවේදයක් අනුව නේද දේශනා කරලා තියෙන දේශනා කරලා තියෙන ඒ ක්‍රමවේදය මොකද්ද කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් මට හැම වෙලේම දැනෙන්න ඕනේ. මම නිකන් ඉන්න ඕනේ මම නිකන් ඉන්න ඕනේ මම නිකන් ඉන්න ඕනේ නෑ කියලා අපිට ඒ අත්‍යවශ්‍ය ස්වභාවය අපේ సంతානගතව සකස් කිරීමට ලොකු ශක්තියක් අතුලාන්තයෙන් එන්නේ නැත්තම් ඒක එන විදිහට සකස් කරගන්න ඕනේ. හරිද? ඊළඟට දූර සම්පග්ගාහෝ කියලා කියන්නේ වීරියට කියන දූර සම්පග්ගාහෝ කියලා තමන්ට ඒ පටන්ගත් වැඩපිළිවෙලින්ද යම්කිසි බරක් දැනෙනවා. දැන් අපි මොකක් හරි වැඩක් පටන් ගත්තාම ඒක දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ නිවන් දැකීමේ කටයුත්ත මම මම ධානයක් ලබා ගත්තා. ඒ ලබාගත් ධානයේ සුවය වගේම ධානය රැකගැනීමේ භාරයක් තියෙනවා මට නේද? යම්කිසි බරක් තියෙනවා. අන්න ඒක ඒ ලබාගත් දේ භාවනාවෙන් පරිපූර්ණත්වයට ඒ කියන්නේ නොසැලී නොසැලී තියෙන தත්වයකට වෙනත් කිසි දෙයකට ඉඩ නොදී ඒ කුසලය භාවනාවෙන් පරිපූර්ණත්වයට අරගෙන යෑම යෑම කියලා කියන නොසලී තියෙන ගතියට කියනවා දුර සම්පග්ගහව කියලා. හරි? ඉතින් මේ වීරයට ඔය වගේ නොයේකුත් ආකාරයෙන් අතරින් ඒ වගේම තමයි මේකට කියනවා මග්ගංගු මාර්ගංගය සම්මා වායාමය. හරිද? මේ ඔක්කොමත් එක්ක මේ වීරිය ਸਰව සම්පූර්ණ වුණාම තමයි ඒකට මග්ගංගය කියලා කියන්නේ. හරිද? ඒක තමයි ඒ වගේම තමයි මාර්ගයට අත්‍යවශ්‍ය වෙන බැවින් මාර්ගයට අත්‍යවශ්‍ය වෙනවා ඒ වගේම මාර්ගය උපදවා ගන්න හේතු වෙනවා ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන මේ වීරිය ඉහළම තලයකට නැගිලා නැගුණහම ඒකට කියනවා වීරිය සම්බොජ්ජංගය කියනවා සම්මා වායාමය කියනවා මාර්ග අංගය මාර්ගාංගය කියලා කියනවා මග්ග පරියාපත්තං කියලා මේ වීරියට කියන්නේ මාර්ගයට අත්‍යවශ්‍ය වෙන අංගයක් වෙන හින්දා. ඉතින් මේ ඔක්කොම දැනගෙන අපි දැන් කළ යුතුව තියෙන්නේ මම දැන් කළ යුතු දේ කියන්නම්. වීරයට තව නොයේකුත් තව තව තව තව කියන දේවල් ධර්මයේ තියෙනවා වීරයට කියන දේවල්. සතර සම්‍යක් ප්‍රධාන වීරය. අපි මේ කරේ මොකක්ද ඊයේ දවසේ අද දවසේ මේ සම්‍යක් ප්‍රධානය මගේ පැත්තෙන් මම පිරික්සවුවා. ඒකට කියන සම්මප්පදාන පච්චවෙක්කනතා අපි නොකරන දේ. අර දින දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරා මේ වීරිය සම්බොජ්ජංගයේ තියෙන මගේ ළඟ උපදින සම්‍යක්ප්‍රදාන වීරිය මම පිරික්සලා බැලුවා. ඒක කුසීතකමෙන් නික්මීමේ ස්වභාවය තියෙනවද? ඒකේ අර බල පරාක්‍රමයේ තියෙන නික්කමෝ පරක්කමෝ උයිහාමෝ වායාමෝ උස්සාහෝ උස්සෝල්හි මේ විදිහට අපි මේ කාරණා ඔක්කොම සාකච්ඡා කරේ. ඒ සාකච්ඡා කරපු ඒවත් එක්ක ඒ ඒ පැතිවලින් ඒ ඒ ආකාරයට වීරිය ක්‍රියාත්මක වෙන විදිහට අපේ අපේ සිත සකස් කරන්න ඕනේ. මෙයාව හොඳට හොඳට හොඳට සකස් කර කර සකස් කර කර ගන්න ඕනේ කියලා මම මේ කිව්වේ. අන්න ඒක අපි දැඩිව මතක තියාගන්න ඕනේ. ඉතින් ආය ආය මම මතක් කරන්නේ මේක ඉබේ වෙයිද? ඉබේ වෙයිද? එහෙනම් වෙනකන් ඉමු. කවදා හරි වෙනකන් ඉමු. නේද තෑග්ගක් ගෙනත් දෙන වගේ කවුරුහරි අතටම ගෙනල්ලා මෙන්න වීරිය ගුලිය කියලා කවුරුහරි දෙනකන් ඉමු. මෙන්න වීරිය ගුලිය පිටින් තියෙනවා වීරිය දැන් වීරිය පැක් එකක්. නේද? හිතට දාගන්නකො වීරිය පැක් එක කියලා ඉවරලා ගෙනත් දෙනකන් ඉන්නවද? නෑ ඒක කවදාකවත් වෙන්නේ නෑ ඒක කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක කරනවා මහා කරුණිකයන්න් වහන්සේ අපේ තුල වීරිය වෙන කෙනෙකුට උපද්දවන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක කරනවාමයි නේද එහෙනම් මේක උපදින විදිහට අපි අපේ සිත සකස් කරගන්න ඕනේ ඒකයි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්ලා තියෙනවා කියලා කියන්නේ හ්ම් මොකද කියන්නේ අර විදිහට අර කාරණා 11 දැන් ආයෙ හොයාගන්න ඕනේ හරිද ඒ ටික හොයාගෙන හොඳට අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරපුවාම තමන්ට ලැබෙයි ඒ කාරණා හින්දා මෙන්න මේ தත්තර තමන් පත් වෙනවා කියන එක දැනේ. ඒතර හෙට දවසේ අපි ඔය වීරියෙම තියෙන කෘත්‍යයන් තමයි සතර සම්‍යක් ප්‍රධානය. ඒ වගේම ඒකේ ඒකින්ද ප්‍රහාණය වෙන දේවල් අනුව වීරයය කොට සතරකට දෙන සංවර ප්‍රධානය ආදි වශයෙන් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඒව ගැන සාකච්ඡා කරනකොට තේරෙයි මේ කතා කරපු ආකාරයේ වීරය කොච්චර Tamanට අර ප්‍රධාන ප්‍රධාන අර ප්‍රහාණය වෙන දේවල් වලට ප්‍රහාණය කරගන්න කොච්චර ඒවා ඕන වෙනවද මේ විදිහටම ඕන වෙන විදිහ මම පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට අපිට තේරෙනවා එතකොට අපි වීර්ය කතාව එතනින් ඉවර කරමු. තව තියෙද්දිම ඉවර කරමු. දැන් ඇති නැත්නම් වීර්යයත් එපා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හැම දිනාටම හැම දිනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම ශ්‍රවණය ආනිසංසය හේතු වේවා විශේෂයෙන් ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව රැගෙන එන්නට දායකත්වය දරපු මේ මැදිරියේ ඉන්න වාසය කරන පිරිස තමනුත් බණ අහලා අන් අයටත් ඒ උතුම් ධර්මය ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඒ ඇත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ විදිහට සඳහන් කරලා තියෙන්නේ හේනේගම භාවනා මධ්‍යස්ථානයේ භාවනා යෝගීන් පිරිසක්